ඒකම අරමුණක ඉන්නේ නෑ නේද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකේම තමයි. නමුත් අපි ආස්වාසයක් අරිනවා ඊට පස්සේ ප්‍රස්වාසය. ආයෙත් ආස්වාසයක් එනවා. ආයෙ ප්‍රස්වාසය. ආයෙත් ආස්වාසයක් එනවා. එතකොට එන එන එන එන එන ආස්වාසයට අපි එළඹිලා වාසය කරනවා නම් සාදර වෙනවා නම් එnde ende ende ende අරමුණ එනකොටම ඒකට මුණ දාලා හිටින හිත අපිට පෙරාතුවම සාතික වෙනවා. එතකොට ආස්වාසය එනකොටම ඒකට එළඹ වාසය කරනවා. අන්‍ය විಹಿತ බවක් නැහැ. ඊට ගියයි කියලා කනගාටුකුත් නැහැ. ඒකට ප්‍රසවාසයට අරහා සමානව සාදර වෙනවා. මෙන්න මේ විදිහට අපි හිතමු හිතවිලි වේදනා සද්ද නැති ආස්වාස ප්‍රසවාස පමනක්. හිතට මූණ දාගෙන මූණට මූණ දාගෙන ඉන්න පුළුවන් තත්යක් ඇති උනායි කියලා. අපිට ඒකට කියකි සතිය විසින් අපට ඇති කරලා දෙන්න පුළුවන්. ඒ ඉද පාඩුව දුන්නා. භාවනාවේ ඊගාව මට්ටමට යන්න සම්බොජ්ජා මේ ධම්මවිචයට යන්න පුළුවන් තත්වයක් ඇති වුණා කියලා හිතා ගන්න පුළුවන්. එතකොට කොහොමද ධම්මවිචයට අපි තල්ලුවක් දෙන්නේ? කොහොමද අපි ධම්මවිචයට ආරාධනා කරන්නේ? කොහොමද අපි ධම්මවිචයේ විසෙයි කුසල ඡන්දයක් පහල කරන්නේ? ආ නෙතෙන්දී ඒක පිළිබඳව වැටහෙනවා නම් ගුරුවරයාට මේ භාවනා කරන කෙනා දැන් වාඩි වෙන හැටි දාන්නෝ කයට හිත යොදන හැටි දාන්නෝ ආස්වාද ප්‍රසආසයට හිත යොදනවා දැන් මේ ආස්වාද ප්‍රසආස දෙක ඒ පුද්ගලයාට එළඹිලා තියෙනවා මෙන්න ආස්වාස වෙලා ප්‍රස්වාස වෙලා කියලා දැක් ගන්න පුළුවන් කියන මට්ටමට ඇවිල්ලා තියෙනවායි කියලා මම මෙතෙන්දී අතරමැදි වචනයක් රින්ගවනවා මේක වෙන්න සෑහෙන කාලයක් යනවා මේ ටික ඇති වෙන්න සෑහෙන කාලයක් යනවා මොකද හොඳ විද්‍යාවක් දන්න ශිල්පයක් දන්න භාවනා ක්‍රමේ හරියට කියලා දෙන ගුරුවරයෙක් හම්බුනොත් ඒක පරියන්කෙන් දෙකෙන් අල්ලන්න පුළුවන් උනත් පුදුම වෙන්න දෙයක්වත් නැහැ කොහොම හරි අවශ්‍ය කරලා තියෙන්නේ අරමුණට මූණට දාලා මූණ දාලා අරමුණට හාද වෙන එකයි සුවද වෙන එකයි. සුවද වෙනකොට ආස්වාසය එනකොටම එලඹ සිටි ගතිය හිටිනවා. ප්‍රසවාසය එනකොට මෙලඹ සිටි ගතිය තියෙනවනේ. ධම්ම විචයට තල්ලුවක් වශයෙන් කියනවා ආස්වාසයේ ලකුණු වලින් ප්‍රසවාසය වෙනස් වෙන්නේ කොහොමද කියලා පරිවිමර්ශනය කරලා බලන්න. විමසුන් නොන යොදවන්නේ කියලා. මට ආස්වාසය එනකොට ඒක ඇස් දෙක අරන් හිටියා පේන්නේ නැහැ නේ මේ ආස්වාද කරනවා අයියේ. දැන් ඇස් දෙක වහගෙන හිත මනස ඒ හැපෙන තැන යොදාගෙන කොහොමද දන්නේ මේක ආස්වාසේ බව? මොයික ඉවරයි. ඊට පස්සේ ප්‍රස්වාසය ආව. දැන් ප්‍රස්වාසය බව දැනගන්න ඕන. ආන්නේ විදිහට ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගන්න ඕන පරිවිමංශනය, පරිවිනේ, පරිපරිචිනති හිතා බලන ගතියට තමයි හිතබන ගතියෙන් තමයි ඉස්සල්ලාම ආස්වාස ප්‍රස්වාස කියන මහා කුට්ටිය දෙකට පලාගන්නේ. දෙකට පලාගන්නේ හරියට පොල් ගෙඩියක් දෙකට බින්දාම. මෙන්න මේක ඇස් පැත්ත මේක උල් පැත්ත කියලා දෙකක් නේ. බබලනාවන්න ගන්නේ ඇස් පැත්ත. මෙතනින් ගියාම පොරපොල් ගහන්න ගන්න හොඳට උල් තියෙන කොරපොල් ගෙඩි. අන්න ඒ වගේ පොල් ගෙඩිය විසින් තමයි ආනාපානයි කියලා කියන්නේ දෙකට පින්ද. දැන් මේ ඇස් පැත්ත මේ පැත්ත උල් පැත්ත කියලා පොට්ටේකට උනත් අතගාලා කීයයි. ආන්න ඒක යෝගාවචරයට මතක් කරලා දෙනවා. දැන් ආස්වාසේ ලකුණු ප්‍රස්වාස ලකුණු වලින් වෙන් කළ දැනගන්නයි කියලා. ඉතින් මේකට අපි වෙනත් උපමාවක් දැන් කිට්ටු කරගන්නවා මෙතෙන් ආපු එක තව තහවුරු කරන්න. මේ සතියත් ධම්මවිචයත් කියන දෙකට කිට්ටුවෙන් යනවා විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක. විතක්කය කියලා කියන්නේ අරමුණ රහිත නැංවීම, ਵਿਚාරය කියලා කියන්නේ ඒ අරමුණ පරිවීමංශණය කොට බැලීම, අතගා බැලීම. එතකොට විතක්කයක් නැතුව ਵਿਚාරයක් පහළ වෙන්න බෑ. ඒ කියන්නේ කැන්වස් එකක් නැතුව චිත්ත අඳින්න බෑ වගේ. අහසේ චිත්ත අඳින්න බෑ. ඊට පස්සේ විතක්කය නැවත නැවතත් එකම අරමුණටම යන්නේ නැත්නම් ඒ මතුමැත්තේ ਵਿਚාරේ පහළ වෙන්නත් බෑ. පහළ වෙන ਵਿਚාර බුද්ධිය ස්ථිරසාර වෙන්නේත් නැහැ. මේකට උපමාවක් පෙන්නනවා. අපි මේ පිත්තල පහනක්. එනතම් පිත්තල බුලත් තට්ටුවක් නැත්නම් පිත්තල මේ මේ පෝච්චක් කියලා හිතමු. ඒක මදින්න ඕනේ නම් අපි පරණ තිබුණු ක්‍රමයට දැන් නම් බ්‍රාසෝ තියෙනවා. ඉස්සර තිබුණේ ඔය දෙහි පොල් මේ gadol කුඩුයි දෙහි ලෙල්ලකුයි අරගෙන තියලා තල්ලු මතින එකයි කරන්නේ. ඒ කොහොම කරන්නත් මේ පිත්තල භාජනේ තැනකට තියලා හොඳට හිර කරලා අල්ලාගත්තේ නැතුව එකතකින් අනික් අතින් මදින්න බෑ. ඒක දඟලනවා. එනිසා ඒක හොඳට හිර කරලා තද කරලා අල්ලගන්න එක විතක්කේ නම් ඒක මදින එක ਵਿਚාරේ වාගේ. මදින්න මදින්න මදින්න මදින්න මේ පිත්තල කපාගෙන ඇතුළ බේන තරමට වගේ හොඳ දිෂ්ණයක් එන්න ගන්න. මැද්දේ නැත්තම් පිත්තලේ කන පාටක් තියෙයි. අය වගේ තමයි එම්බ්‍රොයිඩර් කරන කට්ටිය ඒ එම්බ්‍රොයිඩර් කරන්න නිකන් රෙද්දේ බෑ. ඒකට එම්බ්‍රොයිඩර් රාමුවට දාලා හිර කරගන්න ඕන. හිර කරගත්තට පස්සේ මේ අතෙත් එම්බ්‍රොයිඩර් කරන්න මැෂිමෙත් කරන්න. මම දැකලා තියෙනවා. හෙල්ලෙන රෙද්ද කරන්න බෑ. ඒ වගේම තමයි ලිවන පට්ටලේ වැඩ කරන කෙනාට ඒක ඒකේ පොටක් ලියවන්න හරි මොනවා හරි කරන්න හරියට චක් එකට සෙන්ටර් කරලා මැෂින් එක ලයින් කරගත්තේ නැතුව කවදාකවත් හෙල්ලෙන මැෂින් එකේ ලියවන කරන්න ලියවන ලියවිලි කරන්න බෑ. ඒ වගේ තමයි ඕනෙම ශාස්ත්‍රයක් කරන බලන්න ඉස්සල්ලාම ඒ දේ එතන සෙන්ටර් කරනවා කියලා අපි මේ යාන්ත්‍රිකාංශය සඳහන් කරන එක හිර කර අල්ලා ගැනීමක් නොකළොත් ඊ ගාවට කරන ඒ සියුම් උපකරණ පාවිච්චිය වස්තුත් විනාශ කරනවා අතපයත් කපනවා. ගෝයන් කපන්න ගියාම දෑකත් අතට ගත්තාම මේ ඇත්තන්න මේව හොල්මන් මේව කතා කරන්න ගියා. කොහොම නමුත් එක උප්පිඩියක් අතින් අල්ලගෙන ඒක තමයි දෑකත්ෙන් කපන්නේ. බැරි වෙලා හරි අල්ලගත්ත උප්පිඩියට පිටින් දෑකත්ත ගියොත් අත කැපෙනවා. හරියට ඒ තමන් අල්ලගත්ත ප්‍රමාණයට දෑකත්ත තිබ්බොත් ඒක මොනක් කරන්න ක්‍රස් ක්‍රස් ක්‍රස් ක්‍රස් ක්‍රස් ක්‍රස් ගාලා ඒක දිගට කපාගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපේ ජීවිතයේ හොඳ ඕනෙම තාක්ෂණයක් කරන කෙනෙක් හිතලා බලන්න මේක ඒ කරන්න ඕනේ වැඩේ කොන් කරලා වෙන් කරලා අල්ලගත්තට පස්සේ ඊගාවට ඒ සියුම් උපකරණේ තිබ්බ ගමන් ඒක බොහෝම ජයට කැපිලා යනවා. ඒ වෙන් කරගත්ත ප්‍රදේශයට වැඩියෙන් උපකරණේ වැටුනොත් හෝ වෙන් කරගත්ත ප්‍රදේශයේ අතරමැද රින්ගන්න ගත්තොත් ඇලයින්මන්ට් එක එන්නේ මේක අපේ අටුවාව පෙන්වන්නේ මෙන්න මෙහෙම වෙනස් මේ సౌందర్యාත්මක නිදර්ශන මාර්ගයෙන් ඒකෙදි කියනවා ගාන්ටාරයක් එල්ලලා තියෙනවා gediya ගහනවා නැත්නම් ගාන්ටාරට ගහනකොට අපි ගාන්ටාරයට ගහන ඩෝංගා. ගැහුවට පස්සේ ඒකේ හ්ම් ගාලා සද්දයක් යනවා. ගාන්ටාරයට ගහන එක වගේ තමයි විතක්කය. ඒ ගාන්ටාරේ හදලා තියෙන ලෝහේ හැටියට නගින නින්නාදයට දෝංකාරයට කියන ਵਿਚාරය කියන. ඒ නිසා අරමුණකට හිතක් නැංවීම විතක්කේ නම් ඒ නංවපු අරමුණේ ಗುಣ ඒවට කියනවා සාමාන්‍යයෙන් පච්චත්ත ලක්ෂණ ස්වභාව ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ කියලා ඒ ගාන්ටාර ලෝහයේ හැටියට තමයි ගාන්ටාරේ සද්ද නගින්නේ. gediyeක ලී වලින් හංස පෙවන්න ලී සද්දයක් නගින්නේ. ඒ වගේ තමයි අරමුණකට හිත නැංගුවා නම් ඒ අරමුණේ ස්වභාවික ලක්ෂණේ අරමුණේ බිම්බීම හැකිලීමෙන් වෙන් වෙන ලක්ෂණේ. ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන් කරන ලක්ෂණේ. වමින් දකුණ වෙන් කරන ලක්ෂණ දැකගන්න හැම වෙලාවෙම හිත සැදී පැහැදී නැහැ. බලන එක තමයි ධම්මවිචේ කියන්නේ. ඒ සතිය පැහැදිලි නොවුනත් කල්ැතුව සූදානම් කරලා ආශ්වාසයක් කරන වාරයක් පාසා. ඒ කියන්නේ හොඳට ආශ්වාස ප්‍රශ්වාසය කී කරුණාට පස්සේ මූණට මුණ දාලා අහු වුණාට පස්සේ එල්ල වුණාට පස්සේ ආශ්වාසයේ ගති ලක්ෂණ මොනවද කියලා ඒක දැක ගන්නාසුළු. ඒක අත්විඳ ගන්නාසුළු. ඒක විමර්ශනය කරනසුළු. ඒක අත ගන්නාසුළු. වෙන් අනිකෙන් ප්‍රශ්වාසය වෙන් කර ගන්නාසුළු බලනවනම් නිකම් බලා ඉන්නට වැඩිය ඒ බිලා බලන්න වෙනවා. විමසුන් නොන යොදන්න වෙනවා. අන්න ඕකෙන් තමයි අපි මේ ධම්ම විචේ අවුස්සලා ගන්නේ. දියුණු පවුණු කරලා ගන්න. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරනවා. ඊට පස්සේ ප්‍රස්වාසයෙන් ආස්වාසයෙන් වෙන් කරනවා. මේන මේ විදිහට යම් කිසි කෙනෙක් මේ ලැබිච්ච උපදේශ අනුව කටයුතු කරොත් යම් ಗುಣ ආනිසංස ටිකක් ලබනවා. මොනවාද? වෙනදට වැඩි ආස්වාද ප්‍රසවාසයේ ඉන්න පුළුවන් කමක් හම්බ වෙනවා. යම් ආකාරයට ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස්කම්, ඊටාම පුංචි වෙනස්කම් වගේ තියෙනවා. ඒක විශාල සියුම් අභ්‍යාසයක් මේ කියන්නේ. කරගෙන කරගෙන යනවා නම් ඉස්සලා ඉස්සලා මේ පුද්ගලයාට ආස්වාසයේ සිට ප්‍රස්වාසයට වෙනස්කම් සංසන්දනය පෙනුනට වැඩි වෙලාවක් ඉන්නකොට ආස්වාසයෙන් ආස්වාසයට වෙනස්කම් වගේකුත් තියෙනවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනස්කම් වගේකුත් තියෙනවා මුලින් මුලින් තියුණු දීර්ඝ හුස්ම බලාගෙන ඉන්නකොට ආස්වාස පවා කෙටි වෙයි කෙටි වෙයි යනවා ප්‍රස්වාස පවා කෙටි වෙයි කෙටි වෙයි යනවා කියලා ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස විතරක් නෙවෙයි දිගින් දිගට දිගින් දිගට එන ආස්වාසයන් සහ ආස්වාසයන් අතර වෙනසත් අඳුර ගන්න පුළුවන්. ප්‍රසවාසයන් සහ ප්‍රසවාසයන් අතර වෙනසත් අඳුර ගන්නකොට මේ පුද්ගලයාට පිටින් හෙනයක් ගැහුවත් ආනාපානෙ හිත ගැලවෙන්නේ